තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස <clears throat> අති ගෞරවනීය පොරණලිසේ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි ඉතල රත්නවි මහානායක මහින්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු වරක් ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්වත්නි මේ පින්වත් හැමදෙනාම මේ මොහොතේදී සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනාම ඊ타මත්ම ඕනෑකමින් ඊ타ත්ම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ සගත වග්ගයේ සගත වග්ගයේ තියෙන කච්චායනගත කියලා සූත්‍රය. මේ සූත්‍රයේ ටිකක් ගැඹුරු තැන් තියෙනවා. නමුත් මම බොහොම සරලව මේ ටික පැහැදිලි කරනවා. මේ පෙන්නන කරුණු ටික අවිද්‍යාව නැමැති වැස්මක් තුළ ඉන්න අපේ ජීවිතයට මේ කාරණාවන් දැන ගැනීම පවා කෙරවල නොමැති නොපෙනෙන දීර්ඝ සසරකට අවතීර්ණ වෙලා ඉන්න අපිට මේ සද්ධර්මයේ පෙන්වන කාරණාවන් දැන ගැනීම දැන ගැනීම මාත්‍රයකින් පවා අපේ ජීවිතවලට මහතු අසසිල්ලක් වෙනවා. ඉතින් ඒ සූත්‍රයේදී භාගතුන් වහන්සේ සරත්නෝර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී කච්චාන ගොත්ත කියන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නා ඒ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්මා සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා කොපමණකින් සම්මාදිට්ඨිද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වං නිශ්චිතං කෝ කච්චායන යේ පුජේන ලෝකෝ අප්තිතං චේව නප්තිතං ච කච්චායන බොහෝ සෙයින්ම මේ ලෝකය ඇත්ත සහ නැත්ත කියන අන්ත දෙක ඇසුරු කරනවා මේ ලෝකය බොහෝ සෙයින්ම යේ පුජේන කෝ කච්චායන ලෝකෝ ද්වංගසිතං කෝකච්ඡායන ලෝකෝ අතිතං ජීවනත්ිතං මේ අන්ත දෙක ඇසුරු කරනවා බොහෝ සෙයින්ම මේ ලෝකයා මොකද්ද ඇත සහ නැත කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සමුදයං කෝ කච්ඡායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝක නිරෝධෝ සානෝහති ලෝකය කච්චන මේ ලෝකය ඇති වෙන හැටි දකින්න කෙනා ලෝක සමුදයං කෝ කච්චාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිති සන හෝති මේ ලෝකයේ ඇතිවීම දකින කෙනා ලෝකය කියලා එකක් නැහැ කියලා කියන්නේ ලෝක නිරෝධං කෝ යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අක්තිති අක්තිතාසන හොති ලෝක නිරෝධය දකින්න සෝතවතාර්ය ශ්‍රාවකයා තියනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගත ධම්මං දේශේති. ඒ අන්ත දෙකට නොපමින මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරනවා. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා ප්‍රතිසම්පාදේ පෙන්නනවා. එන්න මේ කොමනකින් සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා. එතකොට මෙතන තියෙනවා හොඳ කාරණා ටිකක් අපි බලමු. මේ ලෝකය බොහෝ සෙයින්ම ඇත්ත සහ නැත්ත කියන අන්ත දෙක ඇසුරු කරන අයයි කියලා බුදුචාන් වහන්සේ පෙන්නනවා. අපේ නිකමට කිව්වොත් දැන් ලෝකෙ ගොඩාක් දෙනෙක් තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා දේවල් කාරණා තියෙනවා මේ මම ඉන්නවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ලෝකය කියන ධර්මතාවයක් තියෙනවා කියන පැවැත්මක ඉන්නේ මමත් ඉන්නවා තව අනිත් පුද්ගලයෝ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා ලෝකය ඇත කියන තැනක අපිට හම්බ වුණත් නැතත් බාහිර මෙහෙම ලෝකයක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා තියෙනවා ලෝකය කියලා යමක් තියෙනවා තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා මෙන්න මේ ඇත කියන අන්තයක් ඇසුරු කරනවා ගොඩාක් දෙනෙක්. මේ ඇත කියන අන්තය ඇසුරු කරන කෙනා ඇසුරු කරන කෙනා පරමාර්ථ ධර්මය ප්‍රතික්ෂේප කළා වෙනවා. යථාර්ථ වශයෙන් යථාර්ථ වශයෙන් ඇත්ත ඇති හැටිය පවතින ස්කන්ධ ධාතු ආයතන වූ ශුන්්‍යතාවයක් තියෙනම් අනාත්ම පැවැත්මක් තියෙනවා නම් යථා භූත ස්වභාවයක් තියෙනවා නම් අපිටින් කියන පරමාර්ථය වශයෙන් චිත්ත චෛතසික රූප කියලා සත්ත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත වූ ස්කන්ධ ටිකක් තියෙන පරමාර්ථය ප්‍රතික්ෂේප කළා වෙනවා මේ ලෝකයේ තියෙනවා කියන අය. කියනකොට මමත් ඉන්නවා සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා දකින කෙනා සාස්වත දෘෂ්ටිය ඇසුරු කරනවා සාස්වත දෘෂ්ටිය ඇසුරු කරනවා පරමාර්ථය ප්‍රතික්ෂේප කළා වෙනවා ඊගාවට තව කොටසක් ඉන්නවා සත්‍ය පුද්ගලයෝ නැහැ ලෝකය කියලා එකක් නැහැ. මේ දැන් අපි හිටියට මැරෙනකොට මේ සතර මහා ධාතු, කය සතර මහා ධාතුට එකතු වෙනවා. විඥානය නිරුද්ධ වෙනවා. මරණයෙන් පස්සේ ආයේ උත්පත්ති වශයෙන් යන සත්වයක්වත් කොහේ හරි ඉඳන් උත්පත්ති වශයෙන් එහාට ආවෙවත් එහෙම කෙනෙක් එහෙම සත්වයේ පුද්ගලික ආත්මයක් නැහැ. කියලා උච්ඡේදවාදී ඇසුරු කරන පිරිසක් ඉන්නවා. මම කියලා කෙනෙක් සත්‍ය පුද්ගලෙක් දැන් පෙවුනට තව ටික දවසකින් විඥානය නිරුද්ධච්ච ගමන් එහෙමම අපේ ආත්මය සිඳිලා වෙනසලා යනවා. මතු ආපහු කෙනෙක් උපදින්නේ නැහැ. මේ සත්‍යය කියලා කෙනෙක් කොහෙන්ද ආවත් නෙමෙයි. කොහාටවත් යනවත් නෙමෙයි. මෙතනම හටගත්ත මේ ආත්ම භාවය එතනම නිරුද්ධ වෙනවා ඉවරයි. කියලා සත්‍ය පුද්ගලයක ආත්මයක් ලෝකේ කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නෑ කියලා උච්ඡේදවාදයක් හටගන්නවා. ඒ උච්ඡේදවාදී නෑ කියන කෙනා උච්ඡේද දෘෂ්ටිය අතුරු කරනවා. එයා මොකද කරන්නේ? ඇත්තා වූම ලෝක ධර්මය ප්‍රතික්ෂේප කරනවා. ලෝකයේ තියෙන කෙනා පරමාර්ථය බැහැර කරනවා. සත්‍ය පුද්ගලෙක් නෑ කියන සත්‍ය පුද්ගලෙ ආත්මයක් නෑ කියන උච්චේ දෘෂ්ටි ඇසුරු කළ කෙනා ඇත්ත වූම ලෝක ධර්මය ප්‍රතික්ෂේප කරනවා ඇත්තවම මනුස්ස ධර්මය ඇත්තවම දෙවියන්ගේ පැවැත්ම ඇත්තව බ්‍රහ්මයන්ගේ පැවැත්ම ඇත්තා වූම ලෝකයක පැවැත්ම ඇත්තා වූ කුසල කුසල ධර්මයක පැවැත්ම ප්‍රතික්ෂේප කරනවා මවත්ත පියාට කළ උපස්ථාන දන් දීමේ ආනිසංස නැහැ මවට පියාට උපස්ථාන කිරීමේ ආනිසංස නැහැ කියලා ඇත්තා වූම කුසලයේ ප්‍රතික්ෂේප කරනවා බුදුරජාණන් වහන්සේ ලෝකය තියනවාමයි කියලා එක අන්තයකට ගිහිල්ලා පරමාර්ථය බැහැර කළෙත් නැහැ. ලෝකය කියලා එකක් නැහැ කියලා උච්ඡේදවාදයට ගිහිල්ලා මනුස්ස ධර්මය, දේව ධර්මය, බ්‍රහ්ම ධර්මය බැහැර කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධර්මයට දෙමව්පියන්ට අප උපස්ථාන කරනවා දුව ධර්මංගේ වගකීම් යුතුයකම් ඉෂ්ට කරනවා කුසල ධර්ම පූර්ණණය කරනවා කියන ඒ ටිකට ඒ ටික බැහැර කළෙත් නෑ ඒකට විරුද්ධ වුනේත් නෑ ඒකේ කිඳා බැස්සෙත් නෑ ඒ වගේම සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යත වූ පරමාර්ථ ධර්මය බැහැර කළෙත් නැහැ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මේ අන්ත දෙකෙන් එකකටවත් යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කළා ඉමස්මින් සති ඉදං හෝති ඉමස උපදාය මං උපජති මෙය ඇතිකල්හි මෙහෙම උනොත් මෙහෙම වෙනවා ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධාම නිරුජති මේ නැති කල්ලි මේ නොවෙනවා කියලා මධ්‍යම ප්‍රතිපදාවක් අන්ත දෙකෙන් එකකටවත් වැටෙන්නේ නැතුව එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මැද ඉඳගෙන දර්ශනයක් දේශනා කළා පටිච්ච සමුප්පාදේ හරි මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය හරහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ ක්‍රමය තිබුණොත් මෙන්න මේ පැවැත්ම තිබුණොත් ලෝකය කියන එකක් හැදෙනවා තමන්ව හැදෙනවා තමන්ගේ අම්මා තාත්තා දුව පුතා හැදෙනවා රන් රිදී මුතුමැණි ගෙවල් දොරවල් හැදෙනවා මනුස්ස පැවැත්මක් හැදෙනවා දේව පැවැත්මක් හැදෙනවා බ්‍රහ්ම පැවැත්මක් හැදෙනවා කියලා ඒ හින්දා ලෝකේ ඇතිවීම හරියට දකින ශ්‍රුතවතාරිය ශ්‍රාවකයා මිනිස්යෝ නෑ දෙවියෝ නෑ බ්‍රහ්මෝ නෑ කියලා කවදාවත් කියන්නේ නෑ. එයා දකිනවා මේ පැවැත්ම මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ පෙන්වුවා මිනිස්යෝ ඉන්නවමයි මේ ලෝකේ අපි ඇතත් නැතත් මේවා තියෙනවමයි දෙවියෝ ඉන්නවමයි බ්‍රහ්මයෝ ඉන්නවමයි කියලා. ඒක කිඳා බහින්න මෙය නැති කල්ලි මෙය නොවේයි. ඒ ලෝකය හදන ඉන්ධන නැති වුණොත් ලෝකේ හැදෙන්න තියෙන හේතු ටික නැති වුණොත් ලෝකය කියන එක නොපවතිනවා කියලා දකින නිසා තියනවා කියන මිනිස්සු ඉන්නවා දෙවියෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා කියලා ඒකාන්ත කොට මේවා තියනවාමයි ඉන්නවාමයි කියන අන්තේ බැහැර කළා. අන්නේ අන්ත දෙකට නොපැමිණ ලෝකය පණවන්න පුළුවන් මේ ලෝකය හැදෙන්නේ මෙන්න මෙහෙමයි ලෝකය නිරුද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි කියන ධර්මතාවයයි කච්චායන බුත්ත සූත්‍රය හරහා පටිච්ච සම්පදායෙන් දේශනා කළේ. මෙන්න මේ ටික දැනගත්ත පමණකිනුත් පින්වතුනි මේ කෙරවලක් නැති සසර ඇවිදින ඔබෙත් මගේ ජීවිතයට මහ විශාල නිධානයක් මහ විශාල ආලෝකයක් පහළ වුණා වෙනවා එතකොට ඔබ හරියට මේ ධර්මය දැක්කොත් අපි උපදින්න ඉස්සෙල්ලා මේ ලෝකයේ තිබුණා තියෙන ලෝකෙටයි අපි උත්පත්ති වශයෙන් ආවේ ඒ ලෝකේ අපි ජීවත් වෙනවා අපි කර්ම අනුරූපව කළ කර්මයන්ට අනුව අපි මැරිලා යනවා නමුත් ලෝකේ තියෙනවා කියලා මේ ලෝකේ කිඳා බහින්නේ මේ මමමයි මේ මගේ අම්මා තාත්තා දුව පුතා ඇත්තමයි. අනේ ඉතින් ඉපදුණොත් මොකද කරන්නේ? ළඩ වෙන්න වෙනවා. මරණයටපත් වෙන්න වෙනවා. මහලු බවටපත් වෙන්න වෙනවා. නිന്ദා පහස විඳින්න වෙනවා ඉතින් කියලා ඉරණමට ජීවිතේ බාර දෙන්නේ නැහැ. සසර ගතියට ජීවිතේ බාර දෙන්නේ නැහැ. එයාට ඇස් දෙක පෑදෙනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් කියන ලෝකය මෙන්න මෙහෙම ඉපදිලා තියෙන උපද්දවාගෙන දුක් විඳින්නේ එතකොට එයාට ඇස් දෙක පාදිනවා මට ජරා මරණ දුක එපා නම් ලෝකයේ ඉපදෙන්නට වෙන්න පුළුවන් මට ඉපදින්න තියෙන ගුණ මට කියනවා මම කියලා කෙනෙක් ඉන්නා නේ විවාහය සඳහා මතක් කරනවා අපි මේ ධර්මතාවය පොඩ්ඩක් බලමු. මේක හරි වටිනවා. ගොඩාක්ම වටිනවා. අවිද්‍යා අන්ධකාරයෙන් යුක්ත ඔබේ ජීවිතයට ගිනිගෙන දැවෙන ඔබේ ජීවිතයට නිවි සැනසෙන ක්ෂේම භූමියක් වේ මේ ධර්මය. නිකන් තේරිච්ච පමණකින් ඒ හින්දා මේ ටික හොඳට අහන්න හරි. පටිච්ච සම්පාද ධර්මය හරහා මෙය ඇති කල්හි මෙය වේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වපු සිද්ධිය අපි බලමු. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. අපි එතන මෙන්න මෙතන ඉඳලා පටන් ගමු. පෙර අපි කළ කුසල අකුසල කර්මයන්ට විපාක හැටියට විපාක හැටියට කර්ම විඥාණය කර්ම විඥාණය ප්‍රතිසන්දි වශයෙන් මව කුසට බැස ගන්නකොට බැස ගන්නකොට මේ විඥානයේ දැසගත් රූප කලලය රූපේ ප්‍රමාණය අස්ලොම තලතලක ඔබලා සියක් වස ගසා දැම්වහම ඒත් ඇස් දෙකට පේන්නේ ඒ තෙල් ගෑවිච්ච ගතියක් ඉතුරු වෙනවා. සියුම්. අන්න එච්චර සියුම් ශරීරයකට තමයි අපි උපත් වශයෙන් ආවේ. එතන තමයි අපේ ශරීරයේ මේ විඤ්ඤා චිත්තජයසක ටික වැසගත්තේ එබඳු රූප කලාපයකට. හරි. එතන ඉඳලා ඒ කන බොන ආහාරයෙන් තමයි මෙච්චර විශාල මේ ශරීරයක් හැදුනේ. හරි. ඒ විඥාණය රූපයකට බැසගත්තට පස්සේ බැසගත්තට පස්සේ නාම රූප දෙක විඥානය නිසා ඒ රූපේ සවිඥානික වුණාම ඒ චිත්තචෛසික ටික ඒ රූපේ නිසා ඒ රූපේ චිත්තචෛසික ටිකක් ඕමොන්ට උපකාරව පවතිනකොට ඒ නාම රූප දෙකේ වර්ධනය සඳහා කබලින්කා හරි දෙන්න උනා රූපය පැවැත්ම සඳහා මුලදී තිබුණේ මවගේ ගර්භාෂ බිත්තියේ ඇලිලා ආහාරයක්වත් එකනිවල හරහවත් දෙන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ තරම් සියුම් තැනක තිබුණු රූපය ටිකක් ලොකු වෙනකොට මවගේ එකනිවල හරහා කන්න බොන්න දුනා. මට මේකයි මතක් කරන්න ඕනකම තියෙන්නේ. පුරාණ කර්මයට විපාක හැටියට ඉපදෙනකොට විපාකයේ හැටියට උප්පත්ති වශයෙන් මේ සතර මහා ධාතු රූපයේ සවිඥානික වුණා විඥාණය මේ කය ඇසුරු කරගෙන පවතින නිසා මේ රූපය හැඟීම් දැනීමෙන් යුක්ත වුණා ඒ නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ප්‍රසාද ටික පැහැපී කියක් අපි උපත්ති වශයෙන් එන එනකොට බාහිර අද ඔබට තියෙන ලෝකයක් තියෙනවනේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ අම්මා, තාත්තා, දුව, පුතා, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, ඉස්පිරිතාල, පොලිසි, ගොඩනැගිලි කියලා අද තියෙන නිමිති එකක්වත් තිබුණේ නැහැ. හරි? ඔය එකක්වත් නැහැ. තව බාහිර සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා ඒව එකක්වත් තිබුණේ ඔබ මම උප්පත්ති වශයෙන් ආවේ මේ කය විතරක් උරුම කරගෙන මේ කය සවිඥානික වුණා ප්‍රසාද ටික හැදුනා ඔබටත් මටත් පොළව වුණේ මේ කය උප්පත්ති භවය කියලා කියන එකට මේ සතර මහා ධාතු රූපය සවිඥානික වෙච්ච එකට කියනවා ප්‍රතිසන්දි විපාකය කියලා. හරි. ඊට පස්සේ ඒ විඥානේ මේ කය ඇසුරු කරන කම නිසා චක්කු සෝත ගහන ජීවා කාය කියන මෙන්න මේ ප්‍රසාද ටික පිහිටියා. කුඩා කාලේ. චක්කු ප්‍රසාදයේ තියෙන හින්දා චක්කු ප්‍රසාදයට රූප ගැටිලා ඊට අනුගතව චක්කු විඥානය ඉපදිලා ඒ සිතේ නාම කියන ධර්මතාවයක් යෙදිලා කුඩා ළමයට පෙනෙන කම ඇති වුණා. පෙනෙන දෙයට එයා හිතින් කින් කින් කෙරුවා. බාහිර නිමිති නැහැ. ඒකද තිබුණේ බාහිර ඉඳන් ආධ්‍යාත්මික පැත්තට එන විදිහට එළියේ ඉඳලා ඒ කියන්නේ ආධ්‍යාත්මික ඇහැට බාහිර රූප ගැටුණා මේ පෙනෙනකම හැදෙන්න ඊට අනුගතව චක්කු විඥානයේ උපන්නා තුන්දෙනාගේ එකතුවට ස්පර්ශය කිව්වා ස්පර්ශය නිසා පුංචි ළමයට පෙනෙනකම ඇති වුණා පෙනෙන දෙයට ප්‍රතික්‍රියා දක්වුවා හරි ඊට පස්සේ පෙනෙන්න තිබුණු ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධ වෙනකොට ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන කම නිරුද්ධ වෙනවා. ඒ මනසේ නිමිති නැහැ. ඊට පස්සේ බහැර ශබ්ද ගැන මේ මනසේ නිමිති නැහැ. දන්නේත් නැහැ. එහෙම ඒවත් නැහැ. හැබැයි ප්‍රතිසන්දි විඥානයේ කය ඇසුරු කරගෙන පවතින නිසා කය සවිඥානික නිසා සෝත ප්‍රසාදේ පිහිටලා තිබුණා. ඒ සෝත ප්‍රසාදයට ශබ්දය ගැටුණා. කන ශබ්දයක් තියෙන තැනට ඊට අනුගත සෝත විඥානීය පිහිටියා. සෝත ස්පර්ශ නිසා ඇහෙන කම වුණා පොඩි ළමයාට. ඇහෙන දෙයට ප්‍රතිකාර දක්වා. ඇහෙන්න තිබුණු හේතු කන ශබ්ද සෝත විඥානය නැති වෙනකොට ඇහෙනකම නැති වුණා. නිමිති නැහැ. දිවට රසක් කිට්ටු කළාම ජීවහා විඥානය නිසා දැනුණා. දැනෙන රස පැණි රහයි නම් තල්ලු මැරුවා. දැනෙන රස දැනෙන කම තිත්තයි නම් දිව පිටපැත්තට පෙරළුවා. ප්‍රතිචාර දැනෙන කමට ප්‍රතිචාර දැක්වුවා. හැබැයි බාහිර රස ගැන, ගන්ධ ගැන නිමිති තිබුණේ ස්පර්ශ නිරුද්ධ නිරුද්ධ වුණා. පුරාණ කර්මයට උත්පත්ති වශයෙන් ඔබටත් මටත් මේ කය සවිඥානික වුණා. ඒක ඔබෙත් මගේ ප්‍රතිසන්දි විපාකය ඒකම උපකාර වුණා ඇහැ කන දිව නාසය ශරීරයේ සවිඥානික වෙලා රූප පේන්න ශබ්ද ඇහෙන්න ඒක තිබුණේ බාහිර රූප ශබ්ද තියනවා කියලා එළියට නිමිති ගන්න විදිහට නෙමෙයි හොඳට මේක ගන්න ඕනේ බාහිර එළියේ ඉඳලා එළියේ ඉඳලා හැදි හැදි හේතු රැස්වි රැස්වි තමන්ගේ ඇතුළට එන විදිහටයි තිබුණේ සවිඥානික ඇහැට රූප ගැටිලා හිත හිත අනුගතව ඉපදිලා ස්පර්ශය හැදිලා පෙවුණා. පේන දේ ප්‍රතික්‍රියාව දක්වනවා. ඇහෙනකම කන හැදිලා තිබුණා ශබ්ද ගැන නිමිති නැහැ දන්නේත් නැහැ කන හැදිලා තිබුණා කනට ශබ්ද ගැටුණා ඊට අනුගතව සෝත විඥානයේ උපන්නා සෝත ස්පර්ශය කියන්නේ ඇහෙනකම ඇහෙන දේ ළමයා වින්දා ස්පර්ශය නැති වෙනකොට විඳින්න බෑ ඔන්න ඔය ටික ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්ද විපාක සහ ප්‍රවෘත්ති විපාක කියන ධර්මතා දෙක විතරයි පුරාණ කර්මෙට උප්පත් වශයෙන් ඔබත් මමත් අරගෙන ආවේ. ඔබටත් මටත් පොළව උනේ පොළව උනේ මේ බම්බයක් වමන ශරීරේ. ඔබත් මමත් වින්දේ ඔබත් මමත් හිටියේ බම්බයක් වමන ශරීරය තුල. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ හොයාගෙන යන්නවත් දැක්කයන් ඇහුවයන් පස්සේ ඇතිකමටත් ඒ මනස නිමිති ඉතුරු වෙලා තිබුණේ නැහැ. කොච්චර හරි අද අපිට අද ඔබට තියනවා වගේ. බාහිර නෑදෑයෝ ධර්මවලෝ අද ජීවිතේ පසා කරගෙන යන්න ඔබේ ජීවිතේට ඇනලා තියෙන තෘෂ්ණා නැමැති හුල තණ්හාව ඇති වෙන විදිය නිමිති එකක්වත් එදා තිබුණේ නැහැ. අම්මලා තාත්තලා දේවල් දරවල් යාන වාහන ඉඩකඩ මිලමුද. හරි? ඔන්න ඕක තමයි පුරාණ කර්මයට විපාක හැටියට උප්පත්ති වශයෙන් ඔබත් මමත් ආපු තැන. මෙන්න මෙතන කය සවිඥානික වෙච්ච එකම ප්‍රතිසන්දි විපාකය ඒ නිසා රූප පෙනෙනවා ශබ්ද ඇහෙනවා පෙනෙනවා ඈ රූපය අහුවෙනව නේ රූපේ පෙනෙනවා ශබ්දේ ඇහෙනවා ගන්ධ සුවඳ දැනෙනවා ඒවට ප්‍රතික්‍රියා දක්වනවා ප්‍රෝක්ති විපාක මෙන්න මේ ටික තියෙන තැන පින්වතුනි නිවනට අන්තිම ආසන්න අවස්ථාව මොකද මෙතන ප්‍රතිසන්දි වශයෙන් යන්න කර්ම භවය හැදිලා නැහැ. අද මොනවා හරි දෙයක් සිහි කළා හොයාගෙන යන්න ඔබට මේ ලෝකෙ ගොඩාක් තැන් ඇති. ඒ වගේ නිමිති මුකුත් එතන තිබුණේ නැහැ. පුරාණ කර්මයට හටගත්ත විපාක ටික මේ ඔන්න ඔය විපාක ටිකේ අපිට කෙලස් මුකුත් තිබුණේ නැහැ. කර්ම මුකුත් තිබුණේ නැහැ. කර්ම භවයේ රැස් වෙලා නැහැ. බ්‍රහ්මයක් වගේ. මේ ටිකේ විතරක් වාසය කළා නම් අලුතෙන් කර්ම භවය හැදිලත් නැහැ. පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකත් ඉවරයි ඉවර වෙන දවසට පහනක් නෙවුනා වගේ ඔබටත් මටත් නිවිලා යන්න තිබුණු අවස්ථාව. අපි ඔක්කොම නිවනට කිට්ටුවටම ආපුවයි. හැබැයි එක දෝෂයක් එතන තිබුණා. ඒ තමයි කෙලස් තිබුණේ නැහැ. කර්ම නැහැ. හැබැයි කෙලෙස් ඇති කරගන්න කර්ම රස කරගන්න පුළුවන් වෙන විදිහේ අවිද්‍යා අනුසය හිඳලා තිබුණේ නැහැ. ඔච්චරමයි තිබුණේ. ඒක කෙලෙසයක් නෙමෙයි ක්ලේශ අනුසයක්. ප්‍රකටවත් නැහැ. ඔන්න හරියට තෙල් ටිකක් දාලා පිරයක් දාලා පහනක් පත්තු කළා වගේ. දැන් මේ පහනේ ගතිය අර තෙල් ටික තියනකන් පිරේ තියනකන් අර දැල්ල ඇවිලෙනවා. තෙල් ටික ඉවර වෙනකොට දැල්ල ඉවර වෙනකොට අනාහාරව නිවෙනවා. ඒ වගේ මේ විඥාණය මේ නාමයයි රූපයයි දෙක ඇසුරු කරගෙන පැවතුනා නාම රූප දෙක නිරුද්ධ වෙනකොට අනාහාර නිවෙන්ත නියතව තිබුණේ විඥාණයට නිමිති තිබුණේ නෑ සිහි කළා යන්න හොයාගෙන යන්න බාහිර රූප ශබ්ද පැත්තේ දරුවගේ මූණ බලන්න තමන්ගේ මහගෙදරට යන්න කුඹුරට යන්න කාර්යාලයට එම නිමිති තිබුණේ පහනක් නිවිලා වගේ නිවිලා යන්න තිබුණු ජීවිතයක්. ඔබටත් මටත් තිබුණා. නමුත් ඒ පහනේ තෙල් ටික ඉවර වෙලා tire ඉවර වෙලා නිවෙන්න ඕන්න මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි tireයි දැම්මොත් හේතුයෙන් ඒ පහනම ඒ ගින්නම බොහෝ කාලයක් ඇවිදිනවා ඒ වගේ මෙන්න මේ විදිහට බම්බයක් පමණ ශරීරය පොළව කරගෙන බම්බයක් පමණ ශරීරයේ උප්පත්ති භවය කරගෙන ඇදෙන වැඩෙන අපේ ජීවිතවලට අවාසනාව කැඳවගෙන ආවා මෙන්න මේ ආයතන ටික මොහු පුරා යනකොට ඉද පරිපක්කිතා ආයතනානං මොහෝ අවිජ්ජා දැන් මෙන්න මේ පටිච්ච සම්පාද චක්‍රය පෙර කර්මය තමයි විපාක තමයි හටගත්තේ. දැන් අලුතෙන් හොඳට මතක තබා ගන්න ඕනේ මේ විපාක ටික විපාක ටිකට අලුතෙන් කර්ම කෙලෙස් එකතු නොවුනේ නම් පහනක් නිවිලා වගේ නිවිලා යන්න තිබුණු විපාක ස්කන්ධ ටික ඒ කියන්නේ අපි ජීවත් උනේ බම්බයක් වුණ ශරීරයේ පොළව කරගෙන විතරයි. හරි? ඔන්න ඔහොම පුරාණ කර්මේ විපාක ටික එක්ක ලොකු වෙනකොට සසර පැවැත්මට මුල් වෙන සත්ව කියන ප්‍රඥප්තියේ පැවැත්මට මුල් වෙනවා පටිච්ච සම්පදායේ මූලික අංගයක් වූ අවිද්‍යාව නැමැති ධර්මතාවය සක්‍රිය වුණා. මොකක්ද අවිද්‍යාව කියන එක දන්නවද? විද්‍යාව නැතිකම කියලා කියන්නේ ඒ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදකින කමයි. මොකක්ද ඒ විපාක ස්කන්ධ ටිකේ තිබුණේ තිබුණේ බාහිර හේතු ටිකක් හේතු එකින් එක එකින් එක එකින් එක හැදි හැදි තමන්ගේ පැත්තට යාවේ ප්‍රතිසන්දි විපාකය නිසා ඇහැ සවිඥානික වෙලා තිබුණා ඇහැට රූප ගැටුණා චක්කු විඥාන ඊට අනුගත වේදුනා ස්පර්ශය නිසා ස්පර්ශය නිසා පෙනුණා කියන මෙන්න මේ Tamanට පෙනෙනවා ඒ පෙනෙන දේ විඳිනවා ඕක තමයි ඇත්ත මේ පෙනෙන දේ වින්දා ඇහැ රූප චක්කු විඥානේ නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා බාහිර නිමිති තුරු වෙන්නේ බම්බයක් වන ශරීරෙන් දස්සෙමකටවත් එළියට යන්නේ ඔන්න ඔය විදිහට තියෙන ඇත්ත ඌ පරිදි නොදකිමින් එහෙම තමයි විඳින්නේ එහෙම තමයි පවතින්නේ ඒ වුණාට ඒකට නුවණ නැහැ මෙහෙම නේද පේන්නේ එහෙම පේන දේ නේද මේ විඳින්නේ කියලා නුවණ තිබුණේ නැහැ ස්කන්ධයන්ගේ උදේ වැයට නුවණ තිබුණේ නැහැ ඇහත් රූපයත් ආහාර ප්‍රත්‍යයෙන් ඒක එක උපකාර වුණා ස්පර්ශයට මොකද ඇහත් රූපයත් දෙක තියෙන තැනට චක්කු විඥානය පැමුණා තුන්දෙනාගේ කුතු ස්පර්ශය ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ධර්මතාවයක් ලැබුණා ඒ නාම රූප දෙක නිසායි පෙවුනේ මෙහිම පෙනෙන දෙයිනේ දෙවිඳින්නේ ඒ ආහාරයෙන් හටගත්ත ඇහැ රූපයේ දෙක වෙන් වෙනකොට ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා කියන හිතේ දෙන නාම ධර්ම ටික නැති වෙනවා. ඒ නාම රූප දෙක නැති වුණොත් පෙනෙනකම නැති වෙනවා. මේ විදිහට විද්‍යපු එක ඉතුරු වෙන්නේ නැහැ නේද කියලා දැක්කේ නැහැ. නොදකින අවිද්‍යාව නිසා කලේ මොකද්ද කියලා දන්නවද? බාහිර හේතු එක එක හැදීගෙන තමන්ගේ පැත්තට එනකොට අවිද්‍යාව නිසා සසර බොහෝ කල් පුරුදු පුහුණු කළ ආශ්‍රමයන්ගේ බලපෑම යෙදුනා භව ආශ්‍රවය බහැර යමක් ඇසුරු කළ හුරුව මේ අවිද්‍යාව නිසා පිටුල යෙදුනා කාමාශ්‍රව රූප ශබ්ද ආදී අරමුණු ද්‍රව්‍ය කාරණා වශයෙන් ඇසුරු කළ හුරු අපේ මනසේ යෙදුනා. ditthාශ්‍රවය තව සත්වය පුද්ගලයෝ කියලා ඇසුරු කළ හුරුවක් හිතේ සසර තිබුණා. ඒකට ඉඳ ලැබුණා. මේ හේතු ටික නිසා Tamanට පෙනෙනවා ඇහෙනවා බාහිර පැත්තට යන්නේවත් නැහැ. නිමිති නැහැ. කය නැමැති බම්බයක් පමණ ශරීරය නැමැති පොළවේ ජීවත් උනේ. එහෙම අපි ඒක දැක්කේ නැතිකම හින්දා දැක්කේ නැතිකම හින්දා ඒක අවිද්‍යාව ඒ නිසා සස්සර බලපෑම මත මන මෙහෙම පෙනුණා ඒ සිද්ධිය වෙනම එකක් මනෝ විඥාණයෙන් වෙන්නම මල්ල ගත්තා පෙනෙනකොට සේන්නේ රූපේ කියලා නිමිති ගත්තා ඇහැට රූප ගැටලා චක්කු විඥාණය ඉපදිලා Tamange අතුල් පැත්තටයි පෙනෙන්නේ ඒ හේතු ටික හේතු ටික නිසා පෙනෙන සිද්ධියක් වෙනවම එකක් එහෙම පෙනෙනකොට ඒ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා මේක වෙනවම එකක් දැන් අර විපාකය ඒ විපාකයේ නොදක නැවත සංකතය හදාගත්තා ඒ විපාකයට නැවත විපාක ඇති කරන විදිහට පහනට තෙලුත් tirක් දානවා වගේ දානවා වගේ මනෝ විඥාණයෙන් කෙලින්ම වෙනමම පේන්නේ රූපේ කියලා නිමිත්තක් ගන්න. ඒකට බලපෑවා අවිද්‍යාව නිසා සසර හුරු පුදු ආශ්‍රව. රූපේ කියලා අල්ලගත්ත ගමන් අල්ලගත්ත ගමන් රූපය කියන එක ඇසුරු කරගෙන යම්තාක් සසර ගති අපි උපදවාගෙන ඇද්ද ඒ ගති මනසේ දෙනවා. ඒ කියන්නේ ඒ රූපය ඒ රූපය රන් රිදී මුතුමැණික් ගෙවල් දොරල් දුවා දරුවේ හැටියට කාම තණ්හාව ඇති වෙන විදිහට අපි හිතනවා. ඒ රූපය අල්ලගෙන ඒ රූපේ දරුවෙක් කියලා මෝහපුරෙක් කියලා සත්‍යයක් කියලා ඒ රූපේ සත්‍ය පුද්ගලෙක් ඇටිට හිතනවා ආපහු නූපන් ආශ්‍රව පුතන එක දිත්‍ය ආශ්‍රය වෙනවා ඒ රූපේ දරුවෙක් මොනපුරෙක් රන් රදී මුතුමැණික් කියලා හිතනවා ඒක කාම ආශ්‍රය රූපය දකින්න ඉස්සලා තිබ්බා තිබ්බ එකක් නේ හම්බ වෙන්නේ. දැක්කන් පස්සේ තියනවා කියලා නිමිති ඇසුරු වෙන විදිහට හිතුවා. දැන් රූපය අල්ලගෙන සිටින් කින් කිරින් කළාම අපි බලල පැත්තකට යනකොට ඒ දැකපු දේ හෝ කෙනා ඇතිකමට අපේ මනසේ නිමිති ඉතර වෙනවා. නිකම් නෙමෙයි, නිකම්ම රූපයක් නෙමෙයි. ඒ රූපයට අපි සපේ විස්තරත්ව වශයෙන් අපිම හිතුවේ. ඇස් ඉදිරිපිටට ආවේ පෙවුනේ වර්ණ කියන්නේ රූපයක් තමයි පෙවුනේ. පේන්න උදව් වුණේ වර්ණ සටහන. ඒ ඇත්ත ඔක්කොම මකලා. තමන්ගේ පැත්තට ආපු ditthi sutamuta කියන එකත් මකලා. වෙන්නමම රූප ආයතනය කියලා එකක් හිතෙන් අල්ලගෙන හිත හැසිරෙව්වා. ඔය වගේම සවිඥානික වෙලා කනට සද්දයක් ඇහෙනකොට ඇහෙනකම අමතක කරලා සද්දේ කියලා නිමිත්ත අල්ලගෙන ඒ සද්දය අහවල් කෙනාගේ අහවල් දේ කියලා නිමිත වශයෙන් හිතුවා. දැන් පින්තුනි මෙහෙම රූප, ශබ්ද, ගන්ධ, රස කියන අරමුණු ටිකේ අපි හැසිරෙන්න හැසිරෙන්න හැසිරෙන්න අපේ පැවැත්ම වෙනස් වෙනවා. දැන් අපිට බාහිර ස්පර්ශ ආයතන ආයතන පැත්තේ දකින දකින දේ එකතු වුණා. මේ රූපය අල්ලගත්තාම තියෙන දෝෂේ අමුතුවෙන් කෙලෙසයක් ඕනේ රූපය බලන්න විතරයි ඕනේ බලලා අනිත් පැත්ත බලනකොට ඒ දැකපු රූපය ඇතිකමට නිමිති හිටිනවා අමුතු කෙලෙසයක් ඕනේ ශබ්ද රූපයක් අහන්න විතරයි ඕනේ ශබ්දය අනිත් පැත්තට යනකොට මෙහෙම ශබ්දයක් තිබ්බා හෝ තියනවා වෙනවා නචේතේති න පකප්පේති යංච අනුසේති ආරමණස මෙතන ඥානසි ඒ පෙනෙන ඇහෙන දෙට හිතුවෙත් නැති වුණාට කල්පනා කළෙත් නැති වුණාට අනුසේ වශයෙන් පිළිතනගේ කියන්නේ අවිද්‍යාව තිබුණා නම් මොකද්ද විද්‍යාව තමන්ට පෙනෙන කම වෙනවා බාහිර හේතු ටික නිසා තමන්ට තමන්ට ඇහෙන කම වෙනවා කියලා බාහිරින්දන් තමන්ගේ විපාකයේ අතුල් පැත්තට එන එක නොදන්නාකම තිබුණොත් රූපේ සද්දේ කියලා නිමිති අල්ලන එක නවත්තන්න බෑ. අන්න එහෙම නිමිත්තක් අල්ල ගත්තොත් හිතන්න කල්පනා කරන්න ඕනේ ඒ අවිද්‍යා අනුසය පැවතීම හොඳටම ඇති. විඥානේ පිටන්න. ඒ කියන්නේ දැකපු කෙනා හෝ දේ අතන තියෙනවා කියලා හිතෙන්නේ. ඉතින් හොඳට මතක තබා ගන්නට අද ඔබේ මනසේ අපේ මනසේ බාහිර පැත්තේ දකින්ද ඉස්සෙල්ලා මේ මේ මේ මේ දේවල් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියනවා කියලා නිමිති ඇතිකම දැක්කෙන් පස්සේ ඒ දේවල් ඉතුරු වෙනකම තමයි භව ආශ්‍රය කියලා The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.